දැන් gedara dore අපි Tamanගේ බිරිඳ ස්වාමියාගේ කටයුතු උපකාර කරමින් දෙමව්පියන්ට උපකාර කරමින් දුව දරුවාගේ කටයුතු වලට උපකාර කරමින් ඥාති හිත මිතුරන්ගේ කටයුතු වලට උපකාර කරමින් වත්ති පිටියේ ගෙවත්තේ කටයුතු කරමින් ඊළඟට රැකියා ස්ථානයේ කටයුතු කරමින් සමාජ කටයුතු ඉටු කරමින් ඉන්න කෙනෙකුට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ කටයුතු කරන කරන අතරම සති සම්පජන්නය පුරුදු කර ගැනීම. ඒ කියන්නේ කරන්නා වූ කටයුත්ත සිහියෙන් යුක්තව කරන්න පුරුදු වීම. මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ? අපි යම් කටයුත්තක් කරනකොට හිත අකුසල් සිතුවිලි ඔස්සේ දුවන්ට දෙන්නේ නැතුව ඒ කායික යම් හැසිරීමක් තියෙනවා නම් අන්නේ හැසිරීම මුල් කරගෙන හිත පුරුදු කරගන්න උත්සාහ කරනවා. ඒකයි සති සම්පජාන්නේ කියලා කියන්නේ. දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට අපි ඇවිදගෙන ගියත් හිත එහෙම දුවයි. ඕගොල්ලන් තේරෙනව නේද? එතකොට එහෙම දුවන්නේ Taman දැකපු කීපු දේවල් සිහි කරන එක නේද? දැන් අපි කරන්නේ මොකද්ද? අපි ඇවිදගෙන යනකොට හොඳට කල්පනාවට ගන්න හිත එහෙම දුවනවා. අපි කරන්නේ ඒ එහෙමේ දුවන එක වළක්වලා මට මේකෙන් වැඩක් නැහැ. මේ යන්නේ අකුසල් පාස්සේ. මම මේ අකුසලයට ඉද නොදී උපක්‍රමයෙන් මේ හිත දමණය කරගන්න ඕනේ. එයාට රිදවන්නේ නැතුව, එයා කලබල කරන්නේ නැතුව අපි හිමීට එයා ඒ අකුසලෙන් මුදව ගන්න ඕනේ. එයා කලබල කළා හිත කලබල කළොත් එහෙම අපිට සම්පජන්ණයට ගන්න බෑ. සම්පජන්ණ හුරු කරන්න බෑ. ඒ නිසා අපි කරන්නේ හිත එහෙම දුවනකොට අපි තේරුම් ගන්න ඕන. අපිටම පාරේ දැන් ඇවිදගෙන යනවා. යනකොට ඔන්න දැකපු දෙයක් ඔස්සේ හිත යනවා. තේරුම් ගන්න. දැකපු ප්‍රිය දෙයක් ඔස්සේ ඔන්න හිත යනවා. දැකපු කමිෂයක් කියන සාරියක්. කඩේක දැක්කා ඔන්න මතක් කර කර එනවා. තේරුම් ගන්න. ආ මගේ හිත ප්‍රිය දෙයක් ඔස්සේ මේ හිත යනවා. තේරුම් ගන්න මේක දිගේ ගියොත් එහෙම මට සාරියක් නැහැ හිත කිලිටි වෙලා. නේද? නේද? සාරිය උනම් ගන්න බැරිය. ඒකට බාධාවක් නැහැ නේද? ඒකට බාධාවක් නැහැ නේද? දැන් මේ ධර්මය අපි තේරුම් ගන්න. මේ ධර්මය අපි හොඳට තේරුම් ගත්තොත් අපිට සුව පහසුවෙන් ඉන්න පුළුවන්. අර හිත එහෙමේ දුවන එක තමයි අපි තෝරගත යුත්තේ. ඒ කියන්නේ මේ තමන්ගේ ජීවිතයේ සැලසුම් කිරීම කියන එක මේකට වරදලා ගන්න එපා. ජීවිතයේ සැලසුම් කිරීම කියන එක ඕන. ඒක අපි හිතාමතා නුවණින් කල්පනා කළා කල්පනා කිරීමක් ඒක. නමුත් මේ හිත ඉබාගාත යන්නේක. දකින්න කින දේවල් ඔස්සේ ඉබාගාතේ වල් සතෙක් වගේ අනේක. වලක්වන්නේ. එතකොට අපි එහෙම සාමාන්‍ය කටයුතු කරනකොට මෙයාට තේරෙයි හිත ප්‍රිය දේවල් සීකර කර සීකර කර දුවනවා තේරෙයි. එතකොට තේරුම් ගන්න ආ මෙයා නොමග යනවා. මම මෙයාව මෙහෙම නොමග යන්න දෙන්න හොඳ නෑ. කිලිටි වෙනවා එතකොට හිත. මම මේ කරන කටයුත්ත සිහි කල්පනාවෙන් කළොත් මට මෙයාව හිත රැක ගන්න පුළුවන්. කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඇවිද්දගෙන යනවා නම් තේරුම් ගන්න මම මේ ඇවිද්දගෙන යනවා. ගොඩාක් ගැඹුරින් කල්පනා කරන්න එපා මේක. මේ විදිහට තේරුම් අරමින් පුරුදු කරන තුරු ලේසි. අර එහි මේ බහැර දුවන එක වලක ගත්තා මම මේ ඇවිදගෙන යනවා කියන කාරණේ තේරුම් ගන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපට මේක වැටහීම බවට පත් වෙනවා. ඒතර හිත බහැරට නොගින් අපි යමක් කරනකොට ඒ කරන දේ මුල් කරගෙන කායික හැසිරීමක් තියෙනවා. අන්නේ හැසිරීම තේරුම් ගනිමින් කටයුතු කරනවා. අන්න ඒකයි සති සම්පජන්නේදී සිද්ධ වෙන්නේ. ඒතර ඇවිදගෙන යනකොට යනවා කියලා දන්නවා. කෑම කනකොට කනවා කියලා දන්නවා. ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳිනවා කියලා දන්නවා. වැසිකිලි කැසිකිලි කටයුතු කරනකොට ඒක දන්නවා. ඒතර අපේ හිතේ එහෙම බැහැර නැහැ. අන්න ඒකයි සති සම්පජන්නේ පුරුදු කිරීමේ ස්වභාවය. අන්න ඒ විදිහට අපි පුරුදු කරනකොට අපේ හිත හිමේ බැහැර දුවන ස්වභාවය අපි වළක්ක ගන්න පුරුදු වෙන කෙනෙක්. එතන බලන්න ප්‍රිය දෙයක් දැකලා ඒ ගැන හිත හිතා හිටියොත් යම් කෙනෙක් එයා ඇහැ රැකගයිද පෙරලා ආය බලයිද ඔන්න දැකපු දෙයක් ආය සිහි කර කර ඉන්නවා එතකොට ඒ වගේ ප්‍රිය නිමිති සිහි කර කර ඉන්න කෙනා ඇහැ ආරක්ෂා කරයිද වටපිට හැරි හැරි බලබලා ඒ නිමිති හොයයිද අන්න ඒකටයි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ ඇයි එයා කැළඹුණු හිතෙන් ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේ. එයාම දන්නේ මොනවද මේ හොයන්නේ කියලා. වටපිට බලනකෝ අරයා. එතකොට ළඟට කෙනෙක්ල තට්ටු කරනවනේ තේරෙන්නේ මං කොහෙද ඉන්නේ කියලා. ඊ ගානට ඉන්ද්‍රිය අසංවර වෙන්නේ නැද්ද? ඈ ඒ විදිහට අසංවර වෙන්නේ කියන්නේ තමා ළඟට කෙනෙක් නිකන් දන්නේ නැති ගානට අපේ ඉඳුරන් අපි මුලා කරලා තිබුණ අවස්ථා නැද්ද තියනවාද? තියෙනවා. එහෙනම් සීකල්පනාවක් නැහැ. එහෙනම් සීකල්පන උපදව ගත්තොත් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. වෙන විධික්‍රමයක් තියෙනවද මේකට? වෙන විධික්‍රමයක් නැහැ. වෙන විධික්‍රමයක් නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න හිත ඉබාගාත යන්ත දෙන්න හොඳ නැහැ. ඒක දුක් උපදවන දෙයක්. මං ඒක බැහැර කරගන්නට ඕනෑ උපක්‍රමයෙන් හැබැයි බලහත්කාරයෙන් නෙවෙයි. නැත්තම් හිතෙන්න බලන්න දැන් ක්‍රමය අහුණා මං කරන්නම් කියලා හිතේ. ඒක නෙවෙයි. මොකද්ද ක්‍රමේ? උපක්‍රමෙන්. ඒකයි සාමාන්‍ය භාෂාවේ තියෙන්නේ. උපාය දන්නෝ අපාය නොඇතිති. ඒක සාමාන්‍ය භාෂාවේ තියෙන එකක් මම හිතන්නේ ධර්මයේ තියෙනවද කියලා මට මුණ ගැහිලා නැහැ. ඒක ඇත්තෙම ධර්මයටත් වටින එකක්. නේද? ඇත්තෙම අපි උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගත යුත්තේ. උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගන්න කෙනා අපාය වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ ජඩ හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න කල්පනා කරනවා. ඔබ කාටත් පුළුවන් වෙයි කියලා අපට හිතෙනවා. අපට විශ්වාසයක් ඔබ කාටත් මේ වාසනාව ඒ නිසා ගොඩාක් සතුට වෙන්න අනේ අපට භාගතුන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණා නේද? අනේ මේ හිත පිරිසුදු කරගන්න මහා බලවත් උතුම් ධර්මය අපට මුණ ගැහුණා නේද? අපි මේ ධර්මයේ කියා තින දිර මේ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න. ඔබට මේ මොහොතේ පටන් මේ ධර්මයට එන්න පුළුවන්. ඒ නිසා හිතන්න හිතේ හිමේ යන්න දෙන්න හොඳ නැහැ. අපායට ගෙනිච්ච මෙයා නිමාව මම මෙයාට රැවටෙන්න හොඳ නැහැ. මං භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. මං හිත උපක්‍රමයෙන් සතිපට්ඨානෙට ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. එතකොට අපි මේ මේ හිත බහැර දුවන්ට දෙන්නේ නැතුව අපි අපේ කායික හැසිරීම වලට යොමු කරගන්න ටික ටික උත්සාහ කරනවා. කලක් යද්දී ඒ කායික හැසිරීම ඔස්සේ හිතින්ට පුරුදු වෙනවා. ඇයි එහෙම විදිහට ඉන්න හිත පුරුදු වෙන්නේ? හිත කැමති ප්‍රිය දේ ඔසේ යන්න. නමුත් ඇත්තෙම ප්‍රිය සැප උපදින විදිය හිත දන්නේ නැහැ. නොදන්න නිසා එයා මේ දුක් විඳින සාවකාලික සැප ඇති කර දෙන දේ ඔස්සේ දුවනවා. නමුත් ඒ සැප ලැබෙන්න ලැබෙන්න ඒ ඔස්සේ ගිනි ලැබෙනවා. එයා දුකටපත් වෙනවා. ඒ කම් සැප විඳින්මින් මෙයා දුක් විඳිනවා. කම් සැප විඳින්මින් එයා ගිනි ගොඩේ දුක් විඳිනවා. දැන් අපි මේ ධර්මයේ ඉගෙනගෙන තමා කෙරෙහි අනුකම්පාවෙන් තමා කෙරෙහි ආදරයෙන් අපි හිත අකුසලින් මුදවගෙන දැන් කුසලයට යොමු කරගන්න මහන්සි වෙනවා. එතන අපි අර හිත එහෙම දුවන එක වළක්කලා කායික හැසිරීම වලට හිත පිහිටව ගන්නවා. සම්පජන්‍ය පුරුදු කරන්න දැන් අපි මහන්සි වෙනවා. එහෙම කරන්න කරන්න අපි කලක් පුරුදු කරනකොට කලක් මේ විදිහට සම්පජන්‍ය පුරුදු කරගෙන කරගෙන කරගෙන යනකොට හිත එහෙම දුවන එක නතර වෙලා කායික චලනයන්ට හිත පිහිටයි. ඇයි එහෙම පිහිටන්නේ? කලින් අර ඉබාගාතේ කාමයන් නොසෙදුවලා හිත වෙහෙසුණා, ගිනි ගොඩට වැටුණා, දුක් විඳා. දැන් එයා දැන් මේ හිත කායික චලනයන්, එහෙම කායික හැසිරීම් වලට හිත පිහිටුවමින් සම්පජන්නේ පුරුදු කරන්න කරන්න අර කාමයන් ඔස්සේ දුවලා ඉපදුණු ගින්දර දැන් නැහැ. දැන් එයාට සිසිල් බව දැනෙන්න පටන් ගන්නවා. කාටද දැනෙන්න පටන් ගන්නෙ? හිතට. අර කාමයන් නිසා ඇතිවෙන ගිනි දැන් නැහැ. දැන් අර පාරේ දැකපු ලස්සන දෙයක් මතක් වෙලා සීකර කර ඉල්ල දුක් විඳා. දැන් ඒක නැහැ. ඒ දුක දැන් එයාට නැහැ. මේක ප්‍රායෝගික දෙයක්ද අද්භූත දෙයක්ද ප්‍රායෝගික දෙයක් අත්හදා බලන්න මෙබඳු ප්‍රායෝගික දේවල් අන්න යාටයි වීරියවන්තයා කියන්නේ වීරියවන්තයා සැප උපදව ගන්න කෙනෙක්. එයාගේ සැප වළක්වන්නට කාටවත් බෑ. ඒ නිසා අපි අභියෝග බාරගත යුත්තේ ඒබඳු සැප ලබන්නයි. අපි අභියෝග බාරගත යුතුයි ඒබඳු සැප ලබන්න. මං තට්ටු දෙකේ ගයක් සතියෙන් ගහනවා. එහෙම නෙවෙයි. ඒවත් සාමාන්‍ය දේ තමයි. නැත්තම් මේගොල්ලෝ හිතයි මේ සාහිණාස ඒවට කැමති නැහැ කියලා. නෑ ඒවා කරන්න ඕන නේ මිනිසු නේද? ඒවත් කරන්න ඕන. මම සාරියක් මේ මාසේ ගන්නවමයි. හිතෙන්න පුළුවන්. ඒක කමක් නෑ. මම මාලයක් හදා ගන්න ඕනේ. අනේ කමක් නෑ. එකපාරට ඒවා අතහරින්න පුළුවන් නම් ඉතින් මොනවා කරන්න බැරිද නේද? මාල දැම්මා කියලා ඇඳුම් ඇඳා කියලා ගැටලුවක් නෙමෙයි. හිත ක්‍රමානුකූලව ක්‍රමක්‍රමින් කුසලයට ගන්න කැමති වෙන්නේ. එයා ගින්නට පනින්නේ අන්න එතන සැප තිබෙනවා. අන්න ඒ විදිහට හිත කාමයන්ගෙන් ඈත්තුණු සැප යාට ලැබෙන්න ලැබෙන්න හිත ඒ සැපට කැමති. ආමිෂ සැපෙන් නිරුද්ධ වී ගිය නිර්ආමිෂ සැපයකට හිත එනකොට අර දුර්වල සැපයට කැමති දැන්. දැන් කැමති නෑ. දැන් අන්න එයා සම්පජන්නේ තුල ඉන්න කැමති. ඇයි සම්පජන්නේ පුරුදු කිරීමෙන් කලින් අසම්පජන්නේ තුල යම් ලාමක සැපක් තිබුණා නම් ගිනි සහිත සැපක් තිබුණා නම් ඒ ගිනි රහිත වූ සුවපත් සැපක් දැන් එයාට තියෙනවා. දැන් කාටවත් කිව්වොත් අතහැරපන් ඔය සම්පජන්නේ කියලා අතහරිද? ධර්මයේ පිහිටිනවා කියලා කියන්නේ නොපිරිහෙන දෙයක් කියලා කියන්නේ අන්න ඒකටයි. එතන මේ බඳු දෙයක් මේ කඩිමුඩියෙන් දවසෙන් දෙකෙන් උපයන්න පුළුවන්ද? එහෙම වෑයම් කරන්න එපා. ඒකයි ධර්මයේ කෙරී පැහැදීමටපත් වෙලා අපි පරිස්සමින් ඉවසීමෙන් මේක කළ යුතුයි කියලා කියන්නේ. ආන් ඒ විදිහට සම්පජන්නේ පුරුදු කරගත්තන් පස්සේ එයා සැපසේ ඉරියා පැවැත්ම සම්පජන්නය පුරුදු කරමින් සැප විඳින කෙනෙක් බවට පත් වෙලා ගිනි බැහැර කරගනිමින් ඉන්න කෙනෙක් බවට පත් වෙලා දැන් එයාගේ ඇහැ කන නාසය අර ප්‍රියමනාප රූප හොයමින් ඇහැ දුවයිද හිමි ප්‍රියමනාප ශබ්ද හොයමින් කන දුවයිද? ඈ? නෑ. ඒ කියන්නේ යා දැන් ප්‍රිය දෙයක් දැක්කහම එයා දුවයිද? ඒත් නෑ. ප්‍රිය ශබ්දයක් එනවා කියලා බස් වල යන්න තින්දීද? නෑ. ඒවත් නෑ. බලන්න ධර්මයට එනකොට කලබල වෙන්නේ නැහැ කියන කාරණාව. ඇයි එයා දැන් සතුටක් තුළ ඉන්න කෙනා. දැන් තොටිල්ලේ නිදාගත්ත ළමයා ගෙදර දොරේ අනික් කට්ටිය හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. එයා නිදි. මහපාරේ නිදාගත්තොත් ආන් එහෙනම් ධර්මයට ආපගෙනා කලබල වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. ඇයි යා පවතින සැපයකට ඇවිදී. නොපිරින සැපයකට ඇවිදී. ඒ නිසා ධර්මයේ හිතේ පිහිටියන් පස්සේ අපිට ගමේ ඉඳීම අමාරු වෙන්නේ නැහැ. ගෙදර දොර කටයුතු අමාරු වෙන්නේ නැහැ. සැපයි. ඇයි දුක් ඈත් වෙලානේ? එහෙනම් එදාට වඩා හොඳට පවුලේ කටයුතු කරන්න පුළුවන් සම්පජන්නේ හොඳින් කරන කෙනාට. ඇයි යාගේ අසංවර ඉඳුරන් දැන් සංවර වෙලා සම්පජන්නේ හුරු වීමත් එක්ක ඉඳුරන් සංවර වෙනවා. එතකොට සිල්පද රැකෙනවා. එතර පවුලේ සමගිය ආයතනයේ අය අතර ප්‍රියමනාප බව අඩු වෙයිද වැඩි වෙයිද? පවුලේ සමගිය වැඩි වෙන්නේ ඇයි? එකිනෙකා අතර මිත්‍රභාවය බලවත් වෙනවා. ඇයි සිල් රැකෙනවා. එහෙනම් බලන්න මේ ධර්මය හොඳින් පුරුදු කරගත්තොත් අතිශය සැප ජීවිතයක් උපදව ගන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ පින්වත් පිරිස මේ උතුම් ධර්මය අද ඉගෙන ගත්තා වූ තමාගේ ජීවිතය තුළට පමුණව ගන්න පුළුවන් දෙයක් බව දැන් මේ මොහොතේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ නිසා මේ විදිහට තේරුම් අරගෙන මේ මොහොතේ පටන් මේ උතුම් ධර්මය පුරුදු කර ගැනීම පිණිස සියලු දෙනාටම දුර්ලභ භාග්‍ය උදා වේවා සාදු සාදු සා